දක්වනු ලබනවා නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමාච භික්ඛවේ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනාය වාචාය වේරමණී පරුසාය වාචාය වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා වාචාති ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නය අවසරයි මේ සතිපට්ඨාන මහා සූත්‍රය ඉදිරිපත් කරගෙන 98 වෙනි වතාවටත් 98 වෙනි පැයටත් අපි මේ එළඹිලායි තියෙන්නේ අද මාත්‍රකාවතෙන් අපි ඉදිරිපත් කරගන්නේ අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ සම්මා වාචා කියන මාර්ගය මේක එකම එක තැනකයි මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල සඳහන් වෙනවා. ඒක සාමාන්‍ය හඳුන්වන්නේ විරති චෛතසිකයක් වශයෙන්. ඒක ලෝකෝත්තර පැත්තට යනකොට ක්‍රියාත්මක වෙන වැඩ කරන එකක් නෙවෙයි නැත්තම් ක්‍රියාත්මක වීමෙන් වැඩ කිරීමෙන් කුසල පක්ෂයේ හොඳ පැත්ත උපදවන එකක් නෙවෙයි ක්‍රියා නොකිරීමෙන් වැඩ නොකිරීමෙන් විරමණය වීමෙන් හොඳක් කරන දෙයක්. ඒක නිසා පොදුවේ සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන් යම් ආකාරයකට කෙනෙකුගේ සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙලේ පුහුණුවේ එහෙම නැත්නම් ප්‍රතිපදාවේ අඩුපාඩුකම් තියෙනවනම් මේ වාචා කතාවෙන් වාචාවෙන් කතාවෙන් හුඟක් අඩුපාඩුකම් ඒ චරිතයට බලපානවා. ඒ චරිතයේ තියෙන පරිසරයට බලපානවා. නිසා ඒ අත්තගේ ඒ කතාවෙම මේ පුද්ගලයා මැනගන්න පුළුවන් ඒක ඒක ලාභයක්. යම් විදියකට ඒ විදිහට මේ වචනය හැසිරවීම වචනයේ ක්‍රියාත්මකයේ යෙදවීම නොදන්නා නමුත් බොහෝ කොට හසුරුවන බොහෝ කොට ක්‍රියාත්මක වෙන තන ඇත්තා වූ ආදීනවයි. නරක ප්‍රතිඵල දැකලා යම් කිසි කෙනෙක් මේන් ගැලවීම පිණිස සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් කියන මේ ත්‍රිශික්ෂාවක් ප්‍රතිපදා තුනක්, ශාසන තුනක් සහිත මේ වාගේ මාර්ගයට වැටුණා නම් ඒ පුද්ගලයාටමත් තමා වශයෙන් දැක ගන්න පුළුවන් එnte ente ente ente ente මේ වචනයෙන් වෙන්ව සිටීමම තමන්ගේ ප්‍රගතිය දක්වන ලකුණක් විදිහට ඉදිරිපත් වෙන බව. මේ වචනය අජ්ජත් බහිතා වශයෙන් දෙපැත්තට බලපාන. තමන් අනුන්ට කතා කරන ප්‍රදේශ මෙන්ම වැඩි කතා කරන තැන් වලින් ඈත් වීම වගේ. තමන් අනුන්ට කරන කතාවෙත් කිරලා මැනලා කරනවා. ඒ වගේම අනුන් කරන කතාවල් වලත් යෙදී ඇලි ගලි වාසෙන් තොර වෙනවා. මේන මේ විදිහට ඒ සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඉහළට යනකොට තම්පත්කමක් කුපිත නොකරවන බවක් කුපිත නොවන බවකට එන බව ඇතුළතිමුත් Tamanටම Taman වශයෙන් දක් ගන්නත් පුළුවන් බොහෝ විට ළඟින් ආශ්‍රය කර නැත්තන්ට ඇඟෙන ප්‍රධාන කාරණයක් බවට පත් වෙනවා මේක. එන්ට එන්ට එන්ට එන්ට අර තිබුණු සාද්ද ගති වචන ගති මේ වාචාලකම එන්ට එන්ට එන්ට අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් ඒක ඔය කියන විදිහට සරල රේඛීයවම ඒකාකාරවම සිදුවෙන්නේ නැති අවස්ථා රාශියක් තියෙන නිසා මේ සම්මා වාචා කියන එක විශේෂයෙන්ම යෝගාවචර පිළිස හොඳට අලගිය මුලගිය විතර සහිතව දැනගෙන ඉන්න එක බොහෝම කෙටි මාර්ග හොයා ගැනීමට පහසුම ක්‍රමය. ඒ මොකද මේ වචන වචනය ගොඩාක් ක්‍රියාත්මක වෙන වෙලාවේදී නැත්නම් Taman කතා කරමින් ඉන්න වෙලාවකදී නැත්නම් කතාවකට සම්බන්ධ වෙලා ඉන්නවකදී අපිට වැටහීම ලැබෙන්නේ බොහෝම අඩුයි. ඒ මොකද අපේ හිත අපේ වචනය බොහෝම තදින් වැඩේට ගොනු වෙලා බැඳිලා ගත කරන නිසා අපිට යමක් උකහා ගැනීම, සාවධානව යවුම්කන් දීම, විවේක බුද්ධිය පාවා දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා වචනය පිළිබඳව වුණත් අලගිය මුලගිය විතර දැනගන්නකොට දැනගැනීම සඳහා කටයුතු කරනකොට අපේ වචනේ නතර කරලා ඒ වචනයට උල්පන්දම් දෙන මූල සපයන පච්චී කරා කියලා සමාජලාට සඳහන් කරන මේ විතක්ක ਵਿਚාර දෙක පුළුවන් තරම් තැම්පත් කරගත්තොත් තමයි හිතේ විවේක බුද්ධියක් ඇති එතකොට තමයි අපට අපේ වචනේ හැසිරීම පිළිබඳ කියලා තියෙන බණක් උනත් තේරෙන්නේ. ඒ බණ කියනකොට හරි වේවා කියනකොට වඩා අහනකොට තමන්ගේ හිත විතක්ක ਵਿਚාර වශයෙන් වාචාල වෙලා තියෙනවා. නැන්න තැන්වල දුවය විදිහේ පාවිච්චිනවා. ඒ කියන්නේ මේ බණ නිසි පරිදි අහගන්න විවේකයක් නැහැ. ඒ පුද්ගලයාට වචනය පිළිබඳව හැසිරවීම සම්බන්ධයෙන් බණ කිව්වත් තේරෙන්නේ නැහැ. වටහා ගන්න තරම් විවේක බුද්ධියක් නැහැ. ඒ නිසා මේ වචනය පිළිබඳව වචනයෙන්ම බණ කියනකොට ඒක ප්‍රහෙලිකා ස්වරූපයි. ඒ නිති සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් සංකල්පය කියන මූලික අංග පෙළ ගැහිච්ච කෙනාට නම් වෙන ධර්ම දේශනාවක උකහා ගැති හැකි කරුණ රාශියක් තියෙනවා. මේ මූලික සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් සංකල්පනාව කියන මූලික අංග නැති කෙනාට මේ වාගේ දෙයකට සම්බන්ධ වුණත් ඒ කියන කරන දේවල් ගැන අර විතක්ක ਵਿਚාර බහුලව නැත්තම් හිත දොඩමලුව බැලන්නට එහුම් කන් දුන්නට ලොකු වෙනසක් ඇති වෙන්නේ. ඒක නිසා මේ වචනය කියන එක පොදු ව්‍යවහාරයේ ਸਰුවත්ම භාසිතයේ බොහෝම මේ චපල දෙයක් විදිහට තමයි දැක දැනගෙන මේක කාය ක්‍රියාවටත් මනස් කර්මයටත් දෙක අතරමැද පිහිටලා තියෙන එකක්. අපි ඒක සාමාන්‍ය ව්‍යවහාර කියන්නේ දිවට ඇට නැහැ කියලා. ඇට නැති දිව ඕන දෙයක් කියන. නමුත් ඒක ඒ කිව්ව පමණින් හුලඟට එකතු වෙනව නෙවෙයි নানা ආකාර විදිහට අනුන්ගේ සිත් වලට බලපානවා ක්‍රියා වලට බලපානවා කායට බලපානවා ඒක නිසා අද මානව ප්‍රජාව ඒ භාෂාව උසුරු වීම අනෙක් සතුන්ට වඩා විශේෂයෙන් දියුණු කරලා තියෙන ගතිය අනෙක් සත්වන්ට වඩා මානවය ඉහළින් තියෙනවා ඉදිරියෙන් ඉන්නවා සભ્યත්වගතය පරිණාමගතය කියලා හිතාගන්න ප්‍රධානම සාක්ෂිය වශයෙන් අද බොහෝ සමිති සමාගම් පිළිගන්න කැමතියි. ශිෂ්ටාචාරය ගැන කියනකොට මේ භාෂාව ඇතිවෙච්ච තැන තමයි අදහස් හුවමාරු කිරීමේ හැකියාව ඇති වෙච්ච තැන තමයි මිනිසයා තිරසනුන්ගෙන් වෙන්ුනේ. එතන ඉඳලා තමයි මිනිසයා ශීඝ්‍ර දියුණුවකට හෝ පිරිහීමකටපත් වෙන්නේ. ඇයි එහෙම පිරිහුවකටපත් උනායි කියලා කියන්නේ අද මේ කැලේ ඉන්න ස්වාමීන් වහන්සේලාට වඩා ස්වාමීන් වහන්සේලා වඩා කිව්වා ස්වාමීන් වහන්සේලා අහු නොවි නෙවෙයි අහු වෙලා තියෙනවා බොහෝ එදිනෙදා ජීවිත ගත කරන ඇතු දන්නවා අද රට පාලනය කරන්නේ තොරතුරු තාක්ෂණය මගින්. තොරතුරු තාක්ෂණයට පුළුවන් ස්ත්‍රියාවක් පුරුෂයෙක් කරන එක හැර ඕනෙම දෙයක් කරන්න පුළුවන්. මේ මිනිස්යා විසින් ඇති කරගත්ත මේ වචනය ආදා සුවමාරුව තොරතුරු තාක්ෂණය කොච්චර නොමග ගිහිලා තියෙනවද කියනවනේ සදාචාර ධර්ම ඉක්මවාගෙන මේ තොරතුරු තාක්ෂණය අද ලෝක පාලනයකටපත් වෙලා තියෙනවා මේක අතගාන ඇත්තෝ කිසිසේත්ම සම්මා සංකල්පයක පිටලා නැහැ කිසිසේත්ම සම්මිය දෘෂ්ටියක් ඇති ඇත්තෝ නෙවෙයි ඒක නිසා මේෙන් ගැලවීම කියන්නේ මේ තරම් භයානක විෂම තත්වයකටපත් වෙච්ච මේ තොරතුරු තාක්ෂණයෙන් ගැලවීම කියන්නේ එයින් හාත්පසින්ම වෙන්වීමමයි කවදාකවත් මේක හසුරුවලා හෝ මේක අපි වශී කරවගෙන අපේ වශයේ පවත්වාගෙන මේ තපස් ජීවිතයක් එහෙම නැත්නම් මේ භාවනා ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එක නම් හිතන්නවත් නරකයි. ඒක අර ලේන වලිගේ මොහොත ඉඳින් හදනවා වගේ. ඒක නිසා අපේ විවස්ථාවේ සඳහන් කරලා තියෙනවා අසභ්‍ය තොරතුරු වලින් ගහන පුවත්පත් අසලකටවත් නොගත යුතුයි. හරි පාළු ගතියක් දැනෙනවා. ඒක නිකම්ම තමා විහිින්ම ජීවිතෙන් නැත්තම් මේ වර්තමාන තත්වයෙන් කපා හෙලා ගැනීමක් රහෙන් කොන් වීමක් වින්වීමක් වශයෙන් පේනවා. නමුත් අපේ කලින් සඳහන් කරපු විදිහට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ යනකොට මේක විරති චෛතසිකයක් වශයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. නොකර සිටීමෙන් සම්බන්ධ නොවීමෙන් දුරින් දුරවන් කිරීමෙන්ම බේරෙන්න ඕන දෙයක්. නමුත් මේක කවදාකවත් තව කෙනෙකුට මේ නිසා පටවන්න බෑ. ඒ මොකද බොහෝ දෙනා බත් කාලා නෙමෙයි ජීවත් වෙන්නේ තොරතුරු අහලා. එයාටත් බත් කනවට වැඩි අවශ්‍යයි මේ අනුන්ගේ තොරතුරු. ඒක නැති වුණොත් හරි පාළු ගතියක් දැනෙනවා. ඒක නිසා කැමැත වේදම් කරනවටත් වඩා වියදමක් තමාලාට මේ নানা ආකාර තොරතුරු තමන් කරා ගලා යීමේ වැඩපිළිවෙල සඳහා වියදම් කරන්න අද සමාජයේ නොදැනුවත්වම ක්‍රියාත්මක වෙලා තියෙනවා. අහිව් කෙනෙකුට අපි ගිහිල්ලා කිව්වොත් ඒ තොරතුරු Tamanට හානිකරය, බත් Tamanට හිතකරය, ඒ නිසා බත් සඳහා වියදම් කෙරුවට කමක් නැතය. තොරතුරු සඳහා එහෙම නැත්නම් මේ ප්‍රවෘත්ති සඳහා, එහෙම නැත්නම් මේ වාචාලකම් සඳහා, මේ කට කතා සඳහා ඇයි මෙච්චර වෙලාව දෙන්නේ කියලා ඇහුවොත් ඒ අත්ෝ තමන්ගේ මූලික මානසික අයිතිවාසිකම් උල්ලංඝනය කරුවා කියලා නඩු යන තරම් ඉඩ තියෙනවා. මොකද ඒ තරම්ම බලවත් තොරතුරු තාක්ෂණය. නමුත් අරණ්‍ය වාසී සුක්ඛ මූලගත සේනාසනාගත භික්ෂුවකට හෝ යෝගාවචරයෙකුට මට මේක එපා මට මේක ඕනේ නැtei කියලා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිවාසිකම සම්පූර්ණයෙන්ම තියෙනවා. හැබැයි ඒක තව කෙනෙකුට කීමේ අයිතිවාසිකම් නැහැ කියන එකයි මම මේ මතු කරලා දෙන්න හදාගන්නේ. කීමේ අයිතිවාසිකමුත් තියෙනවය මට මගේ ගුරුවරයා මෙහෙම කියලා දුන්නොත් හොඳය මට මගේ සබ්‍රක්‍මචාරින් වහන්සලා මගේ අඩුපාඩුකම් මෙහෙම පෙන්ලා දෙන එක හොඳේ කියලා යම් කිසි කෙනෙක් හිතා ගන්න පුළුවන් තරම් ආයති සංවරයේ තියෙනවනම් ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨ යෝගාවචරයක් වෙනවා. ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයෙක් බාටපත් වෙනවා. ශ්‍රේෂ්ඨ හික්මින්නෙක් බාටපත් වෙනවා. නමුත් ඒක ඒ පුද්ගලයාගේ දැනුම මට්ටමේ, හික්මන මට්ටමේ, භාවනා මට්ටමේ අතුරු ඵලයක් මිස કૃත්‍රිමව ගන්න පුළුවන් එකක් නෙවෙයි. අපි නරකයි, අපි ගෝලයේ වශයෙන් හෝ එහෙම නැත්නම් සම සම මිත්‍රයෝ වශයෙන් හෝ ගුරුවරු වශයෙන් හෝ තව කෙනෙකුගේ මේ වචන කතා කිරීම සම්බන්ධ දෙයකට මේ විදිහෙන් බලපෑමක් කරන්නේ. ඒ බලපෑමක් කරන්න ඉස්සෙල්ලා අපිත් මේක කරන්න හදන්නේ වචනෙන්මනේ. ඒ නිසා අපට සිද්ධ වෙනවා කල්ැතුවම අපි මේ කරන්න හදන රටේ දෙසරයක් කල්පනා කරලා කරන්න ඕනේ කියලා බුදුහාමුදුරගෙන් ආදර්ශයක් ගන්නවා. ඒකට නම් සරුවචන් වහන්සේ ඉක්මලා කියන කියෙක් කෙනෙක් නෑ ලෝකේ පහළ වුණේ පහළ වෙන්නේ නැහැ. ආසම සමයි. ඒක නිසා ඒ සරුවචන් වහන්සේ ඊ타ත්ම ගැඹුරේ පිට විනිවිද කියනවා නම් ඊ타ත්ම අනුකම්පාවෙන් මේක පිළිබඳව පූර්ණ විග්‍රහයක් දීලා තියෙනවා. ඒ විග්‍රහය වැටහෙන්නේ තමන්ගේ සීල සමාධි ප්‍රඥාවල දියුණු මට්ටමේ හැටියට තමයි. නමුත් කාටත් සරුවඥ මට්ටමට යන්නත් බෑ කාටවත් සරුවචනාංශයේ දීපු තොරතුරු ප්‍රයෝජනවත් නැහැ කියලා කියන්නත් බෑ. ඒක නිසා මේ සම්මා වාචා සම්මා මුලින්ම තියෙන දෙකත් එක සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා අතර පුදුමාකාර එකිනෙකට තුඩු දෙන එකිනෙක ප්‍රභව කරන ගතියක් තියෙනවා. සම්‍යක් දෘෂ්ටිය හොඳ හිතේ මූලික ගොනුවක් හොඳ පුළුල් දැක්මක් ඇති කෙනාට පහළ වෙන සංකල්පවල ලොකු හික්මීමක් වෙනවා. විහිංසා ව්‍යාපාද කාමචන්ද ආදී සංකල්ප බොහෝම පටු ළඟ කරකැවෙන වේගයෙන් ශක්තිය නාස්ති කරන දේවල් බවත් නෙක්කම්ම අවිහිංසා අව්‍යාපාද වගේ සංකල්ප බොහෝ දුර සාන්තියක් ඇති කරන දේවල් බවත් මේ ප්‍රතිපදාව ඉදිරියට යනකොට යනකොට යනකොට ඉබේම ඇඟටම ලේවලටම වැටේ. අන්න එහෙව් කෙනා තේරුම් ගන්නවා ඊට පස්සේ තමන්ගේ ශක්තිය සංරක්ෂණය කිරීමේ ප්‍රධානම ක්‍රමය තමයි මේ වචන හිස්ට හැසිරීම. වචනය යම් ආකාරයකින් දොඩමලු නම් ඊට කලින් හිත දොඩමලු විය යුතුයි. ඒ නිසා කියන විතක්ක ਵਿਚාර දෙකෙන් පස්සේ තමයි වචනයක් බිඳෙන්නේ. වචනයක් බවට, ගෝසාවක් බවට, අනුන්ට සංවේදනය වෙන තැනටපත් වෙනවා. විතක්ක ਵਿਚාර මට්ටම තමයි මේ සංකල්ප, ආකල්ප, විකල්ප වශයෙන් අපි හඳුන්වන්නේ. ඒ නිසා විතක්ක ਵਿਚාරයෙන් තොරව වචන භාවිතාවක් වෙන්න බෑ. ඒ විතක්ක ਵਿਚාර කියන දෙක දොඩමලු වෙන්නෙම දෘෂ්ටියේ බාධක නිසා. දෘෂ්ටිය ඇති පුහුදුන් ගති නිසා. දියුණු පවුණු නොවිච්ච ගති නිසා, තපස් ගති නැති නිසා, ඉවසන්ට බැරි නිසා මේ නිසා මේ පුද්ගලයාට විතක්ක ਵਿਚාර පහළ වීම වළක්වා ගන්න බෑ. විතක්ක ਵਿਚාර පහළ වුණා නම් ඒක වචනයේ නොනගා හිටියොත් ඉතින් හරියට මල වේග, මුත්‍ර වේග, අසුචි වේග නතර කරපු කෙනාට උම්මත්තක පහළ භාව පහළ වෙනවා වගේ. අපස්මාර රෝගය ඉන්නා වගේ. විතක්ක ਵਿਚාර බහුල වෙච්ච කෙනාට ඒක ප්‍රකාශ කරගන්න බැරි වුණොත් උම්මත්තක වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේ පුද්ගලයා මෙන්න මේ කියන මුසාවාදයක් මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් පිසුනා වාචාය මාර්ගයෙන් හෝ සම්පප්පලාප මාර්ගයෙන් හෝ පරිසාවචන මාර්ගයෙන් හෝ ඒ ඒ විතක්ක ਵਿਚාර එලිදක් කරනවා. හැබැයි මේ ජන මාධ්‍යයේ අන්න ඒකට නම් ඇතිවෙන්න දොර විවුර්ත කරලා තියෙන ඕනම පිස්සෙකුට පියාට්ටෙකුට ඕන දෙයක් කියලා දැන් අද ලෝකේ ඕන දැනක පතුරවන්න පුළුවන් ශක්තිය කියනවා. ඒක නිසා ඒ විතක්ක ਵਿਚාර වලට ඇතුළේ කටකොට බඳින දෙයක් නැහැ. එළියට එන්න දෝරේ ගලන්ට ක්‍රම සලසලා තියෙනවා. ඒ නිසා අපට ඇහුම්කන් දීම වශයෙන් නම් හුඟා පරිසංගෙට. මේ කියන සෑම දෙයක්ම ලස්සනට ඉදිරිපත් කළාට එහෙම නැත්නම් වේලාවට ඉදිරිපත් කළාට හිත ගන්නාසුළු දෙයකට ඉදිරිපත් කළාට ඕන දෙයක් මුසාවක් වෙන්න ඉඩ තියෙනවා. හේලම්බසක් වෙන්න ඉඩ තියෙනවා. අනුම් විදවන හප්පන රළු පරළු වචන වෙන්න ඉඩ තියෙනවා නිකන් කමකට නැති දොඩමලු කමට කියන දේවල් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා අහන්න සීබුද්ධියෙන් අහන්න ඕනේ මෙන්න මේ සම්බන්ධයෙන් ඒ අබේ රාජකුමාර සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සඳහන් වෙන වටිනා සූත්‍රයක් ඒකෙදී මේ සරුවච්චන් වහන්සේගේ අනුන්ට අහිත අමනාප මේෂ සරුවච්චන් වහන්සේ වචන කතා කරනවාද කියලා තමයි ඒ අබේ රාජකුමාරයා සාකච්ඡාට මුල පුරා. එතකොට සරුවචනාන්තේ කියනවා කවදාකවත් තථාගතයන් වහන්සේගේ ඒ අහිතාමනාප වචන පිටවීමක් වෙන්නේ නැහැ කියලා. එතකොට මේ අබේ රාජකුමාරා පුරියා ගාලා කියන එහෙනම් මේ නිගණ්ඨයෝ පරාද. ඒකනම් එහෙමනම් අන් පිරිවැජියන් අන්ත පරතොටුවන් පරාදයි කියලා කියනවා. මොකද සගිය කියලා සරුවචනාන්තේ ආහංග මතක් කරනවා මම එතෙන්ද ගියාට පස්සේ මට කිව්වා සරුවචනාංශය හැම පැත්තෙම නිලොස් නමුත් අනුන්ට අහිත වෙනස වචන කරා කිරීමේ අඩුපාඩුකම තියෙනවා කිය. පුළුවන් නම් වාදනා ගන්න කිය. සරුවචනාංශනා කර කවදාකවත් ඒ වාදෙන් ඒකාංශයෙන්ම අවදිනන්න හම්බ වෙන්නේ ඒ මොකද සරුවචනාංශයේ වචන කතා කිරීම සම්බන්ධව ලොකු හික්මීමක් ලොකු දැනුමක් ලොකු පසුවිමක් සහිතවයි මේ සර්වඥතා ඥානයේ විශේෂ බුද්ධ කෘත්‍යයට බැස්සේ ඒ නිසා උන්වහන්සේ සඳහන් කරනවා යම් වෙලාවක කරුවචනාංශේ තේරෙනවනම් කරුවචනාංශය දන්නවනම් මේ අජාතං අභූතං අනත්ත සංහිතං ඒ කියන්නේ යම් මේ දෙයක් අභූතං අතච්ඡං අනත්ත සංහිතං සිදු නොවෙච්ච දෙයක් වෙච්ච දෙයක් නෙවෙයි ඊගාට අතච්ඡං සත්‍ය නොවන දෙයක් නෑ අනත්ත් සංහිතං අනුන්ට අහිත පිණිස පිහිටනවා නම් සරුවචනාංශය එවැනි වචනයක් බිඳින්නේ නැහැ. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර මට්ටමේදීම අහුවෙනවා මේක සිදු නොවිච්ච දෙයක්, අසත්‍ය දෙයක්, අනුන්ට අහිත පිණිස පටවන පවතින දෙයක්. ඒ විතරක් නෙවෙයි මේක අහන කෙනාට අනත්තාය අහිතාය සංවර්ධති. අහිත පිණිස අනත්ත්‍ය පිණිස පීජනවා. අන්න එවැනි වෙලාවේදී ඒ වචනය වීතික්‍රමණය නොවි වචනයකටපත් නොවි සද්දයක් ඇති නොකර නතර කිරීමට තරම් ਸਰවචනාසේ ගාව අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා. ඉතින් ඒ නිසා අභූතං අතච්ඡං අනත්ත සංහිතං ඒ කියන්නේ වෙලක් නැහැ බොරුයි අර්ථයක් වෙන පිටින්නෙත් නෑ මේක අහ නැත්තන්ට අහිතාය අමනාපාය සංවදිතී අහිත අමනාප කම්පිනිස පිටිනවන සර්වඥංශ දේශනා කරන්නේ. ඒ වාගේම සරුවචනාංශය සඳහන් කරනවා යම් කිසි දෙයක් සර්වඥතාඥානට වැටහෙනවා නම් තච්ඡන් භූතං අනත්ත සංහිතා ඇත්තයි වෙච්ච දෙයක් ඒ වගේම සත්‍ය දෙයක් නමුත් ඒක අහුවට අනිත් පැත්තේට හිත පිහිට හිතිනේ නෑ අහිතාය අමනාපාය සංවන්තති එහෙමනම් කතා කරන්නේ ලෝකේ ගොඩාක් දේවල් වෙන විදිහකට අර කාලාම සූත්‍රය වගේ තැන්වල සර්වඥාන්සේ දේශනා කරනවා දෙවියන් සහිත මරුන් සහිත දේව මනුස්ස ප්‍රජාව සහිත බ්‍රහ්මයන් මාරයන් සහිත මේ සියලු ලෝකේ යම් කෙනෙක් කෙරුවානම් කිව්වානම් හිතුවානම් ඒ සේරම මම දන්නවා ඒ සේරම දැනගැනීමේ ශක්තියක් මට තියෙනවා කියලා. නමුත් ඒිනොත් යම් කිසි දෙයක් වෙච්ච වෙච්ච නැති දෙයක් නම් සත්‍ය නොවන දෙයක් නම් අහිත අමනාප මේස තියෙනවනම් ඒක සර්වඥාන්තයේ ඔන්නෝයි කියන ඥාණයට වැටහුණොත් අනුන්ට අහිතමනාප වෙන නිසා ප්‍රකාශ නොකරන එකයි. ඒ ඒ දේ භූතං තච්ඡක් අනත්ත සංහිතා. යම් කිසි විදියකට වෙච්ච දෙයක් ඇත්ත දෙයක්. නමුත් අනුන්ට හොඳ පිණිස පිළිගන්නේ. ඒවත් සර්වඥාන්සේ කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවල් වලට තියෙනවා <clears throat> භූතං තච්ඡං අත්ත සංහිතා. ඇත්ත සත්‍යයේ අනුන්ට හිත පිණිස මේක පිළිතනවා කියලා සර්වඥ තාඥාණයට වැටෙනවා. නමුත් අනුන් ඒක අප්‍රියමනාප කරනවා. ඇත්ත කාරණාව. සත්‍ය කාරණාව. ඒකට අහුන් කන්දනොත් ඒ අහුන් කන්දන කෙනාට හිත පිණිස හිටිනවා. නමුත් ඒ මිනිහා ඒකට රුචි නැහැ. අමනාප කරනවා. එහෙම දේශනා කරනවා මම එයාට කියන්න සුදුසු වෙලාව බලන්න තරම් මට ඥාණය තියෙනවා. තව සිද්ධියක් සඳහන් කරනවා මේකෙදීම වෙච්ච දේ ඇත්ත දේ හිත පිණිස පිළිතන දේ අනුන් අහන්න කැමැති අනුන් අහන්න මනාපයි ඒකට උනත් වෙලාව සාකච්ඡා දැන් සර්වඥතා දේශන සරුවත් දේශන ධර්මයේ කියලා අපි හඳහන් කරන දේ බොහෝ දෙනා අහන්න කැමැති මොන සරුවචනන්සේ සීකියාපද 10ක් 15ක් දේශනා කළ තේ උනත් කැමැති උනත් ඒ මනුස්සයෝ සපත්තු දාගෙන ඉන්නවනම් කියන්න එපා. තෙරෙප්පු දාගෙන ඉන්නවනම් කියන්න එපා. ඔබ ඉඳගෙන ඉඳලා දෙයත් හිටගෙන ඉන්නවනම් කියන්න එපා. ඔබ පහත් ආසනයක ඉඳලා දෙයත් ඉහළ ආසනයක ඉන්නවනම් කියන්න එපා. ඔබ බිමේ ඉඳලා දෙයත් යාන වාහන වල ඉන්නවනම් කියන්න එපා. ඔබ බිමේ ඉඳලා දෙයත් ලෙඩ නැතුව ඇඳකට වෙලා ඉන්නවනම් කියන්න එපා ආදි වශයෙන්. මේවා ඇත්ත, මේවා සත්‍ය, මේවා හිත පිණිස පිහිටනවා. ඒත් අහන්න කැමති. නමුත් කියනවා නම් කියන කෙනාට ආපත්‍ය. මොකද ධර්මය කියලා කියන්නේ එහෙම හන්දියක් හන්දියක් ගන්න තියාගෙන විකුණන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආහන කෙනා කැමති වුණත් මනාප වුණත් Taman දේශනා කරන්න ධර්මයක් වුණත් ඒකට සුදුසු වේලාව කලාව දැන ගැනීම දේශකයන් පහන්සේ සතු පරම වගකීමයි. ඒක මොකද ආහන ඇත්තෝ අර කියන සම්මියක් දෘෂ්ටිය තියෙන්න පුළුවන් නොතියෙන්න පුළුවන්. අර කියන සම්මා සංකල්ප තියෙන්න පුළුවන් නොතියෙන්න. ඒ වෙලාවේදී මේ වක් කරන්න ගියොත් ධර්ම අගෞරවය කිරීමේ ආපත්‍ය අර අහන කෙනාට තදින් බලපාන වගකීමේ බරපතලකම දේශනාවට තදින් බලපාන. දේශනා කරන්න තදින් බලපාන. මේවා එහෙම අහක දාන්න පුළුවන් දේවල් නෙවෙයි. නිසා ධර්මයක් දේශනා කරනකොට ඒ පිරිස ගැන සලකා බලලා ඒකට ප්‍රියමනාප වුණත් කීම නොකීම දේශකයන් වහන්සේ සතුටු. ඒකට අමනාපන අපි හිතමු යම් කෙනෙක්ගේ ආපත්‍යක් වරද්දක් දැකලා අපි ඒ පුද්ගලයාට හේතු ගන්නට උත්සාහ කරනවා. නමුත් අපිට වැටෙනවා නම් යම් තාලයකට මේ මනස අදාළු ගඳක හිර කරලා හෝ කුරුසයක තියලා එන ගහලා හෝ මේ කාරණාව කියන්න ගොත් මෙයා නොපිළිගන්නේ ඉඳ තියෙනවා. එහෙමනම් අපි කල්පනා කරලා බලන්න ඕනේ ඒ පුද්ගලයා පිළිගන්න පුළුවන් තත්යකට වාතාවරණය කියන්න තරම් අපි පමා වෙන්න ඕනේ. අපි මේ ධර්ම කාරණාවට සලකන්න ඕනේ පුද්ගලයාගේ දේවල් වලට වඩා. ඒකට අපිට ඉවසීමේ ශක්තිය තියෙනවා. මෙන්න මේ අර්ථයේ සලකන ගතිය ඇත්ත නැත්ත සලකන ගතිය අනුන්ට හිත අහිත භාව සලකන ගතිය අනුන් මේකට ප්‍රියමනාප අප්‍රියමනාප වෙන ගතිය සලකන කතා බැලුවොත් මම හිතන එක්කෙනෙකුට දවසකට වචනයක් කතා කරන්න පුළුවන්. ඒ කියන මේ සර්වඥතා ඥාණයෙන් තෝරන බේරන මට්ටමල ගත්තොත් එක්කෝ අපි කියන වචන මුසාවාදේ. එක්කෝ අපි කියන වචන පිසුනා වාචා කියන කේලම් වලට පදවන්නේ ඕනේ. එහෙම නැත්නම් පරුසා වාචා කියන විදිහට අනුන්ගේ කන් හූරන රළු වරණ තත්වයකටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පප්පලාප කියන විදිහට කිසි හරයක් නැති කතවාචාලකමක නිකන් කියන වචන වෙන්න පුළුවන්. ඒක නිසා යෝගාවචරයේන්ට යෝග මධ්‍යස්ථාන සඳහන් කරලා තියෙනවා මේ ආර්ය තුෂ්ණිම් භාවයේ ඊ타මත් ක්ලේශී ඊ타මත්ම පිරිසිදු බව. මේ තබාංකයකට වගේ ඒක තමයි හුඟක්ම අඩු භාවනා මධ්‍යස්ථාන. සතුම් මරණ හොරකම් කරන කාමීත්‍යාචාර නැතුවමත් නෙවෙයි. නමුත් ඒක නෙවෙයි ප්‍රශ්නේ. මිත්‍යා දෘෂ්ටි මිත්‍යා සංකල්ප වගේ දේවල් නැතුවමත් නෙවෙයි. ඒක නෙවෙයි ප්‍රශ්නේ. භාවනා මධ්‍යස්ථාන ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ මේ වචනේ. පිළිගන්න ඉතාමත් අඩුවෙන්ම කැමති දේ ඒක තමයි. අනිත් තීරුව තමයි ඒක හදන්නත් හොඳ දෙයක් ලෑස් වෙන්නේ වචනයමයි. ඒක හරියන්නේ නැහැ. ඒක නිසා මේක උබ්බතෝ කොටික ප්‍රශ්නයක්. කවදාකවත් විසඳෙන්නේ නැතුව ආවාගේ පේන්න තියෙන ප්‍රශ්නයක්. නමුත් උත්තරේ තියෙන්නේ ඒ සූදානම් වෙන ඇත්තෝ දුරට කල්පනා කරලා බලන්න තමන්ගේ සංකල්ප කොහොමද තමන්ගේ දෘෂ්ටිය කොහොමද. මෙන්න මේ ඒකට පොඩි ඉඟියක් මේ අබේ රාජකුමාර සූත්‍රයේ ධර්මචර්ය සඳහන් කරනවා අපේ රාජකුමාරට මතක් කරනවා මම කතා කරන්නේ ඇත්ත වෙච්ච අර්ථ සංහිත දෙයක්. අහන්න කැමති කෙනා ඒකට මනාප හිතමනාප වුණත් නොවුණත් වෙලාව බලලා මම මේ දේ කරනවා මොකද මේ සරුවච්චන් වහන්සේ නැත්නම් තථාගතයන් වහන්සේ මිනිස්යන්ට සත්වයින්ට හිතානුකම්පාව කියන කෙනෙක්. ඒ නිසා මේක වචනීය වැඩි වචනයෙන් මේක කියලා දෙන්න බැරිය කියන පදනමක හිටියානම් සරුවචනාංශයේ දේශකයෙක් වෙන එකක් නෑ අපිට ශ්‍රාවක වෙන්න වෙන්නේ නෑ. මොකද ඒ තරම්ම මේ දෙන උපදේශ වලට විරුද්ධව තමයි අපේ තර්ක අපේ දෘෂ්ටි වැඩ කරන්නේ. යෙහුවේගේ ਸਰවඥාන්සේ සම්පූර්ණයෙන්ම නොකිය අතහැරියා නම් මුලින්ම ගත්ත අදහස වගේ බ්‍රහ්මාරාධනා අපි නොගත්තා නම් මෙච්චර කල් අපිට මේ වගේ මේ යෝග ජීවිත ගත කරන්න මේ වගේ සීල සමාධි ප්‍රඥා පූර්ණණයකට ඉඩ ලැබෙන්නේ නැහැ. නමුත් ਸਰවඥාන්සේ ලෝක හිතානුකම්පාවෙන් ඇත්ත ටිකක් වෙච්ච ඒවායින් ටිකක් හිත අනුන්ගේ හිත පිණිස පවතින ටිකක් ඒ අත්තන්ගේ හිතම නාප වෙලාව එනකන් ඉඳලා වෙලාවල් දේශනා කරපු නිසා ඒවකට පැවතිච්ච මහරහතන් වහන්සේලා මේක සාරවත් භාෂිතේ වාසයේ පාළිය වාසයේ මේ සංගායනාවට නැංගුවා එදා පටන් ඒක ගලේ කොටපු දෙයක් වගේ වෙනස් නොකර පවත්වාගෙන යන එක තමයි මේ ථේරවාදයේ තියෙන නම්බුකාරකම ඊට විවිධ අර්ථකථන දෙනවා බොහොම ජනප්‍රියයි. නමුත් ඊට වැඩි අද ලෝකයා පිළිගන්න තියෙනවා ඒ භූත වූත් නැයි කියන්නේ වෙච්ච තත්ත්ව වූත් ඒ කියන්නේ සත්‍ය. අත්ත සංහිත වූත් අනුන්ත හිතසුව පිණිසවන්නා වූත් ඒ වාගේම අනුකත්‍යයේ හිත හිතමනාප බව පිළි පිළි අනුත්ත්‍යයේ හිතමනාපව තියෙන අවුත් කොටස් ටිකක් වින්කරණයක පණ වාගේ රැකගෙන ඇවිල්ලා තියෙනවා. ආනේ රැකගෙන ආපු නිසා අපිට අදත් මේ වාගේ මේ වචනය සම්බන්ධයෙන් ගැන වුණත් විශාල විස්තරයක් වෙන කිසිම ආගමක වෙන කිසිම ප්‍රතිපදාවක නැති එකක් ඉදිරිපත් කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේක මේ විපස්සනාවේ දියුණුවත් එක්ක තමයි එන්ට එන්ට එන්ට එන්ට ප්‍රයෝජනවත් බව වැඩි වෙන්නේ වෙන විදිහට කතා කිරීමත් අඩු කරලා කතා ඇහිීමත් අඩු කරලා Tamange වැඩක් බලා ගන්න. මේක තමයි ථේරවාදය කියන්නේ. මේක හරියම ආත්මාර්ථකාමී වැඩක් කිය. දන්නේ නැත්නම් අරසා වෙනවයි නොදන්නේ නැත්නම් මුරුක සාමර සාට අහු වෙලා වගේ සර්පය වගේ සත්තු වගේ අහු වෙනා වෙන දේ ආයුධ වගේ කපා කොටා ගන්නවා ඒ නිසා දන්නේ නැත්නම් විතරක් ගල්ගුහාවට වෙලා පරිසම් වෙනවයි කියලා ථේරවාදයට ප්‍රධාන චෝදනාවක් කියනවා. කට්ටියට හරිය අමාරුවක් වෙලා තියෙනවා මෙන්න මේ චෝදනාව අයින් කරලා තමන් සුද්ධ නොවුනත් අනුන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලකට යන්න යන ගතිය මේ මෑණික කාලේ බොහෝ ප්‍රකටයි. මේකටත් අර කලින් කිව්වා වගේ බෙහෙත් නැති ලෙඩක්. නමුත් ඒ ඇත්තොත් කටයුතු කරන්නේ කරුණාවෙන් තමයි. නමුත් ඒකට කිට්ටු කරන්න තියෙන්නේ මේ වැඩේ කරනකොට අර රාහුල පුංචි කුමාරයාට රාහුල භද්‍රක ස්වාමීන් වහන්සේට සර්වඥාන්සේ දේශනා කළා වගේ මොකටද රාහුල මේ ආදාසයක් පාවිච්චි කරන්නේ මොකටද කණ්ණාඩියක් පාවිච්චි කරන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රතිවේක්ෂාව සඳහා Taman ගමනක් යන්න ඉසලා මූ කොන්නේ පීරාගෙන දත් මැදගෙන කණ්ණාඩියෙන් බලනවා මම පිරිසක් ඉදරට යන්න ඉඳලා මයි ළඟ ප්‍රකෘති පෙනුමක් තියෙනවාද කියලා. ආන්නේ නැවත සලකා බැලීම තමයි ආදාසිය අපි පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ තමයි කියනවා කරුවචනාංශේ යමක් කරන්න ඉස්සරලා පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා කම්මං කාතප්ප. යමක් කරන්න ඉස්සරලා නැවතත් නැවතත් සලකා බලලා කරන දෙයක් කරන්න. පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා වාචං භාසිතබ්බ. කල්පනා කරලා කල්පනා කරලා තමයි කියන දෙය කියන්නේ. ඒ වගේම තමයි කල්පනා කරලා කල්පනා කරලා හිතන දේ හිතා. ඒ මොකද මේවා ගියාට පස්සේ අපවදින්න බෑ. අපි කියලා කියනවා ගිය වචනේ ඇත්ත 20ක් දාලවත් අපවදින්න බෑ. අද තියෙන මේ ජනමාධ්‍ය ප්‍රශ්නේ තියෙන්නේ කිසියම් චාරකින් තොරව කියන්න තියෙන දේ කියනවා කරන්න තියෙන දේ කරනවා හිතවිලි පෙන්වනවා පෙන්වලි වලලා ඒක අර කිතුරු ගහට නැගපෙන්නේ කියපු කතාව වගේ ඒක සාධාරණීකරන්න එක වචනයක් කියලා ඊට පස්සේ වචන 100ක් හමාරක් කියන්න පටන් අරගනවා. අර කියපු එක සාධාරණීකරණය කරනවා. මේ මේකටත් ප්‍රඥාව කියලායි අද ලෝකෙ කියන්නේ. ඒ තරමටම අන්ධ භූතයි. මේ Tamange හෙළුව වසා ගන්න කරන වැඩක්. නමුත් හෙළුවෙන් හැසිරීම ගණන් ගන්න. ඒක නැගුවාට නැගොපිනිය කියපු කතාව වගේ ඒක සාධාරණීකරන්න එක වචනයක් කියලා ඊට පස්සේ වචන 100ක් හමාරක් කියන්න පටන් අරගනවා. අර කියපු එක සාධාරණීකරණය කරනවා. ඉතින් මේකටත් ප්‍රඥාව කියලා යද ලෝකේ කියන්නේ. ඒ තරමටම අන්ධ භූතයි. මේ Tamange හෙළුව වසා ගන්න කරන වැඩක්. නමුත් හෙළුවෙන් හැසිරීම ගණන් ගන්න. ඒක නැතුව පස්සේ ඒක වසා ගන්නට වචන වස්ත්‍ර අඳින්න හදලා. ඒක නොකරන කෙනෙක් නෑ කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. නමුත් ਸਰවඥාගේ ප්‍රතිපදාව පෙන්ලා දීලා තියෙනවා. උන්වහන්සේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ක්‍රියාත්මක කරලා පෙන්ලා තියෙනවා. මේ වගේ වෙලාවකදී කන්ති පරමං තපෝති තික්කා කියන විදිහට ශාන්තිය තමයි පාරම නිවෙන. ක්‍රියාවක් කරන්න කලින් හොඳට කල්පනා කරලා බලන්න. මේක ප්‍රතිඵල ඒකාන්තයෙන්ම බව කියන්න ඕනේ. මේකට පක්ෂ වෙච්ච මේකට ඉදිරි වෙච්ච ඉදිරි පිළ ඕන දෙයක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක නෙවෙයි ප්‍රශ්නේ. මේකෙන් ඇති වෙන චේතනා සියල්ලටම තමයි බක කියන්න ඕනේ. අපි ඒක ගන්නවා ඊගාවතාවට. ඒකට කියනවා සම්මා කම්මන්තේ කියලා. අදාරන් තියෙන සම්මා වාචා මේ කියන්න හදන දේ අහන කෙනා කොයි විදිහට Taman කුප්පණ්ඩ ඉඳ තියෙනවා අහන කෙනා Tamanගේ දේ බොහොම සාහදරව පිළිගන්නත් ඉඳ තියෙනවා ප්‍රතික්ෂේප කරන්නත් ඉඳ තියෙනවා ඒක ඒ පුද්ගලයාගේ චේතනාවට උරුවටයි වැටෙන්නේ නමුත් මේ වචනේ කතා කරන්න ඉස්සෙල්ලා Tamanට ඒක සලකා බලන්න පුළුවන් ගතියක් යෝගාවචරෝ දියුණු කරගෙන තියෙනවා මේකට අපි සතිය කියලා කියනවා ඒක නිසා සම්මා සති සම්මා වායාම සම්මා දිට්ඨි මෙන්න කියන මේ මාර්ගාංග වලට බුදුරජාන් වහන්සේ දේශනා කර තියෙන්නේ අනුපරිධාවಂತಿ අනුපරිවත්තෙන්ති කියලා. කරන ක්‍රියාවකට ඉස්සරහිමුත් යනවා පැත්තෙමුත් යනවා පස්සෙමුත් යනවා. කරන වචනයකට ඉස්සල්ලත් යනවා පැත්තෙමුත් යනවා පස්සෙමුත් යනවා. රාජකීය අමුත් එක්ක රජ කෙනෙක් යනකොට ආරක්ෂාව පිණිස කීප දෙනෙක් ඉස්සරහිමුත් දුවනවා. දෙපැත්තෙමුත් පරිවර්ණය කරනවා. පිටිපස්සෙමුත් ආවරණය කරනවා. අන්න ඒ වගේ තමයි මේ ක්‍රියාවලට වචනවලට ඉස්සර වෙන්න ඕනේ සම්මා දිට්ඨිය. සම්මා සතිය සම්මා වායය. එහෙමනම් ඒ පුද්ගලයාට තේරෙන වචන කතා කරනවා කියලා කියන්නේ බරපතල වගකීමක්. නඩුකාරේ කුසාවියක කරන ප්‍රකාශනයක් වගේ. රජ කෙනෙක් කරන රාජකීය ප්‍රකාශනයක් වගේ. එහෙම නැතුව තමන් විසින් තමන්ම හැල්ලු කරගෙන කටයුතු කරන්න ගියාම ආන්න අර කියන විදිහට මේ මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන මේ හතරෙන් එකට වැටෙනවා. ඉතින් මේක මේ පිළිබඳව හොඳ යාන්ත්‍රණේ මේක වැඩ කරන්නේ මෙහෙමයි කියලා දන්නේ නැති කෙනාට නම් පිටිපස්සෙන් කෙවිතක් තියාගත්ත කෙනෙක් ඉන්න වෙනවා. ඒ මොකද මේ පුද්ගලයා අර කියන විදිහට ප්‍රතිවේක්ෂා කරලා ප්‍රතිවේක්ෂා කරලා නෙවෙයි කතා කරන්නේ. කෙරුවට පස්සේ ඒ පුද්ගලයාත් පිළිනවා අනික් අතත් පිළිනවා. ඉතින් ඒකට කාට හරි අධිකරණේ අතර ගන්න වෙනවා. නමුත් යෝගාවචරයා මේ தත්තේ මුලින් මුලින් විඳලා පහු වෙනකොට පහු වෙනකොට තේරුම් ගන්නවා මේක හොඳම ක්‍රමේ තමයි කරන්න ඉස්සර වෙලා වචන කතා කරන්න ඉස්සර වෙලා මම මේ කරන්න හදන දේ මොකද වෙන්නේ කියන එක බලන්න පුරුදු වෙනවා. නමුත් මේක 100ට එකක් දෙකක් විතර තමයි ආරම්භයේදී තමන්න පුළුවන් වෙන්නේ. මම මේ කරන්න හදන වචනේ කෙරුවොත් හොඳද නරක නොකරුවොත් හොඳද? අන්න ඒව කල්පනා කරන්න අවස්ථාවක් ලැබිලා මේක අභූතං අතච්ඡං අනත්ත් සංහිතං කියන තුනෙන් එකට වැටෙනවා. වෙච්ච නැති දෙයක් සත්‍ය නොවන දෙයක් අනුන්ට හිත පිණිස නොවන දෙයක් නම් ඒයින් වැළකී සිටීම තමයි මේ විරති චෛතසිකය කියලා කියන්නේ. ඒක තමයි වචනේ සම්බන්ධයෙන් අති ශ්‍රේෂ්ඨම தත්ත්වය. ඒක සක්වන්නේ අරියා අනාථවා එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලා කරන ආශ්‍රවයන් රහිත වූ හික්මීම තමයි මේ විරතිය කියන්නේ. මෙතෙක් වෙලා අපි සාකච්ඡා කළේ කරලා සූද්ධ කරන්න ආදරණය. කරලා ඒක අහවල් වැරද්දට වැටෙනවා. අහවල් අනුන්ගේ දේ හදන්නේ, Tamanගේ දේ හදන්නේ ආදි වශයෙන් විශාල වැඩපිළිවෙලක් තියෙනවා. ඊට මීට බොහෝම ලේසි ක්‍රමේ තමයි විරතිචෛතසිකය. නමුත් කොච්චර ලේසි වුණත් ඒක ආර්යයන් වහන්සේලාගේ ශේෂ්ඨය. අරියා අනාසවා වචෙන් සඳහන් කරලා තියෙනවා. එයින් මේ පිට කරන වැරදෙනවා, වැරදෙනකොට සමාව ගන්නවා, නැත්නම් තමන්ගේ ගෝල බාලය කරනකොට ගෙන්නලා යත්තන් නිවැරදි කරලා දෙනවා, මේ වගේ බණ කියලා දෙනවා. ඒව ඔක්කොම වැටෙන්නේ සාසවා පුඤ්ඤ භාගියක්. මේ ආශ්‍රව සහිතයි උපදි වේපක්කා. උපදි විපාක සහිතයි පින් පැත්තට වැටෙනවා. නමුත් ලෞකිකයි. ලෝකෝත්තර චෛතසිකයේදී මේ සියල්ලගෙම මුදුන්පත් වීම සිද්ධ වෙන්නේ මොකද? වචනයක් කතා කළොත් නිවැරදි වෙන්න තියෙන අවස්ථාව අඩුයි. හතර ආකාරයෙන් වර්ධින්න තියෙන අවස්ථා වැඩි නිසා වචනයක් කතා කිරීමේ අවස්ථාව එළඹිලා ප්‍රත්‍යවේක්ෂා කරලා ඒක නොකර සිටියානම් ඒක තමයි විරතිචෛසිකය කියන්නේ. මේක තමයි සම්මා වාචා කියන එකේ ඒ ආර්ය අනාථවා ආදි වශයෙන් සඳහන් කරලා තියෙන්නේ උසස්ම කෙලවර. ඒ අතින් බලනකොට නිකමට කල්පනා කරන්නට එක පැයක් භාවනා කරනකොට අපි ළඟ ලක්ෂ කෝටි වාරයකින් මේ විරතිචෛත්‍යකේ පහළ වෙනවා. භාවනා නොකර මේ පිරිසක් එක්ක ඉන්න ඕනම වෙලාවක මේ සර්ප විමානක ඉන්නවා වගේ. ආයුධ කපඩාවක ඉන්නවා වගේ. විෂ සහිත ආයුධ කපඩාවකින් අතපය දික් කරොත් හැපෙනවා කැපෙනවා. කිතේරියක් වගේ නේද? නමුත් Taman ළඟ ඉන්න ඇත්තෝ භාවනා කරන සබ්බපචාරී පිරිසක් පිරිසක් නම් ඒකට කියන තුන ශූන්‍යාගාරයක් කියලා. ඒක කතා කරන්ඩ කුකුරන්ඩ හදන, නලියන්ඩ හදන, වාචාලකමට එළඹිච්ච පෙළඹිච්ච පිරිසක් අතර ඉන්නවනම් යෝගාචර පිරිසක් එක්ක හිටියත් රිමාන්ඩ් එකේ හිටියා වගේ. හරිම වේසයි. ඒ මොකද අනික්කත්තු මේ කරන නඩුව අහලත් ඒ වගේම Tamanට ඉඳ දෙන්නේ නැති ගතියත් ඒ වගේ මේ අතන්ට හා හූ කියලා හූ මිටි කන් දෙන්න කියලා තමන්ගේ වර්ධිනවතිත් බලනකොට හරිම භයානකයි. නමුත් තව එක්කෙනෙක් දෙන්නේ එකක් ඉන්නවනම් මෙන්න මේ විදිහේ වචනේ වෙන්න පුළුවන් අනර්ථය. නැත්නම් වචන කතා නොකිරීමෙන් විරතයිසිකේ වෙන්න පුළුවන් අර්ථය යාන්තමටෝ තේරුම් ගන්න. උතුම් චිත්ත විවේකයක් ඇති වෙනවා. ශූන්‍යාකාරයකට ගියා වගේ. ලක්ෂයක් සෙනගේ හිටියක් මොනම සභාවකවත් කිසිම ප්‍රශ්නයක් මතුවේ. මොනම දිනචරියාවකවත් කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. සෑම කෙනාම වචනයක් කතා කරන්න වෙන නිසා කඹරන්න වැඩ කරනවා. ඒ මොකද මේ කතාවකින් මේ වැඩේ ගන්නවට වඩා ඒ වගේ වැඩ 10ක් කරන එක හරිම ලේසියි. අර ගෝසිංග වනේ හිටපු රහතන් වහන්සේලා තුන්නම ධාමත්ම කැපිපේන වෙලාවක සරුවචනාචර මතක් කරලා තියෙනවා අපි තුන් දෙනා එකට හිටියට හිතෙන් එකට හිටියට අපි කයෙන් එකිනෙකා එකිනෙකා වෙන් වෙලා අපි කටයුතු කරගෙන අපි තුන් දෙනාට දෙන එකම හිත මොකද්ද? අනේ අපි එක එක්කනාගෙන් කතාවකින් අනෙක් කට්ටියට බාධා නොවේවා. නමුත් අපි සමහර වෙලාවල් වල වැසිකිළිය හොදනවා, හොදලා ඒකට අවශ්‍ය කරන වතුර භාජනය උස්සන්න හදනවා බෑ. ඒකෝට අපි පොඩ්ඩක් පමා වෙනවා ළඟින් යන තවත් මගේ දබ්‍රක්පචාරින් වහන්සේනමක් එනවාද කියලා දැක්කොත් අත්වනනවා. අතවන්න කොට අනිත් කෙනා වහාම දැනගන්නවා මේ ස්වාමීන් වහන්සේට අත්දවක් අවශ්‍යයි කියලා වචන කතා කරන්නේ දෙන්න එකතු වෙලා වාදනය කියලා තියෙන යනවා. ඒක නිසා ස්වාමීන් වහන්සේ අපි ගත කරන්නේ කිරී වතුර එකතු වුණා වගේ. අපි දෙන්න අතර තුන් දෙනා අතර එක්කෙනෙක් දැනුමින් අඩුවේ වැඩිය කියලා මේ රසේ බුද්ධ විඳීමේ කිසිම බාධාවක් නැහැ. මේ වැඩිමාල්ලයි වාලයයි කියලා මේ නිසද්ද භාවයේ විරතිදයිසිකේ රසයේ කිසිම අඩුවක් නැහැ කියලා. මේක කැපී පෙනෙන අවස්ථාව උනේ මොකද මේ ඊට බොහෝතකට කලින් සරුවච්චන් වහන්සේ ඇඩ හිටපු තැන දෙපිරිසක් එකතු වෙලා වැසිකිලි වාදනයේ වතුර ටිකක් එකතු වුණා කියලා මාස ගාණක් තිස්සේ රණ්ඩු කලකෝලාල කැන්දයි. තුන්දරයක් අවවාද කළා සරුවත් යන මේක නතර කරන්න කියලා නෑ. ඔබ වහන්සේ වේස වෙන්න එපා අපි මේක බේරගන්නම් කිව්වා. අන්තිමට සරුවත් යනanse මේ මේ වාගේ පිරිසක් එක්ක ඉන්න ගියාම කිසිම ශූන්‍යාකාර ගතියක් නෑ. ඒක නිසා උන්වහන්සේ පිරිසෙන් බැහැර වෙන්න යන ගමනේ තමයි ගෝසිංහ වණියට ගොඩ වෙනකොට අනුරුද්ධ මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස උන්වහන්සේලා මේ වචනේ පාවිච්චි කරපටි දේශනා කළා. ඒ නිසා මේක ඉතිහාසගත කතාවක්. වචනේ සම්බන්ධ අපේ ථේරවාදයේ දක්වන මේ <clears throat> වැඩපිළිවෙල ඉතිහාසගත කතාවක් උගාක් උපහාස කතා තියෙනවා. මේ විදිහට මේ වචනය සම්බන්ධයෙන් අපේ තෙරුණාංශලා ගත්ත උත්සාහයත් මේ උත්සාහයේ සමහර වෙලාවට කොච්චර දුෂ්කරද කියන එක අර ජපන්සෙන් කතාවක තියෙනවා. මේ හතර දෙනෙක් එකතු වෙලා කුටි සේනාසන හදාන ඒ හතර දෙනා විතරයි ඉන්නේ. කතා කර ගන්නවා අද ඉඳලා අපි කිසි කෙනෙක් කිසි කෙනෙකුට කතා කරන්නේ අපි එකිනෙකා පිළිබඳව හොඳ මෛත්‍රියෙන් කරුණාවේ කල යුත්තේ කරමු. අතින් සං කරමු. සංකල වැඩ කරගන්න. ඊපස්සේ ඔක්කොම එකතු වෙලා හන්දා වෙලා කතිකාවක් අරගෙන පහනක් පත්තු කරලා ශාලාවේ තියලා භාවනා කරනවා. කැපකාරයා බලන ස්වාමීන් වහන්සේලා එක්කෙනෙක්වත් කතා නැහැ. මිනිස්යාත් පැත්තකටලා එක්ක භාවනා කරනවා මොකක් හරි වැඩකට යනවා. එහෙම ඉන්නකොට ඒක ස්වාමීන් වහන්සේගේ නමක් භාවනා නැගිටලා බලනකොට පහනේ තෙල් ඉවර වෙලා. දැන් රෑවෙන්න රෑවෙන්න ගිනි පෙට්ටිය තියෙන තැන දන්නෙත් නැහැ. මේක තෙල් ටිකක් තමා ගන්න ඕන ඕනේ සංසික විතක්ක ਵਿਚාර අවදි වෙන්න පටන් ගත්තා. අනේ මේලාට කැපකාරයවත් ආවොත් නමුත් කැපකාරයෙ ඉන්නේ. ඒ මනසේ ඒ මනසේගේ වැඩක්. නමුත් දැන් අනික් අතන්න කියන්න විදියකුත් නැහැ නැගිටලා ගියොත් එතනක් බාධා. ඒ නිසා ඒ ශාංශය දැන් භාවනාව මේකමයි. පානේ තෙල්ලිවලා නිවිලා ගියොත් එimhe ඔක්කොම වෙලා. ඔහොම යනකොට අහම්බෙන් වගේ කැපකාරය ළඟින් එනවා. ඉන්නකොට අර කොච්චර ඇතුලේ විතක්ක ਵਿਚාර පුපුරන්න හැදුවද වහාම කතා කරලා කියනවා ළමයා මේ පහන තෙල් ටිකක් දාන්න කියලා. එතකොටම ළඟ ඉන්න ස්වාමීන් වහන්සේට ඇහෙනවා කතා කරනවා ඒ ස්වාමීන් කියනවා ආ ඔබ වහන්සේ කතා කරා එයත් අහු තුන්වෙනි එක්කන කල්පනා කරලා බලනවා අනේ මේ මිනිහාර අර මනුස්සයා හදන්න ගිහිල්ලා අහුවෙච්ච හැටි වචනේ ඒකලක ඔබ වහන්සේ අනිත් වහන්සේ හදන්න කියලා ඔබ වහන්සේත් අහුණානේ කියනකොට එයත් කතා කරන එයත් අහුවේ හතරවෙනි එක්කන කල්පනා කරනවා මම විතරයි කතා කරන්නේ මම බේරුණා එයා කියනවා මම විතරයි කතා නොකළේ කියලා එතකොට හතර දෙනාම අහුවෙලා මේක බෝ වෙන ලක් එක තැනකට Taman තුච්ච වුණාට පස්සේ තව කෙනෙක් තුච්ච වෙනවා දකින්න තමයි ආතාව කියන්නේ. හොරිය ඇදිච්ච එක හරිය කැමති තව කෙනෙකුට හොරිය ඇදෙනවා දකින්න. ඒකවල සමාජිකත්වය වැඩි වෙනවා. ඒක නිසා අර කතා නොකර ඉන්නේ කෙනා සංකල්ප වශයෙන්මුත් කොටු වෙනවා. පිටිසෙමුත් කොටු වෙනවා. ඒ පුද්ගලයාට ඒක දිගට පවත්වාගෙන යන්න යන්න ගියාම අද සමහර සමාජවල දඬුවම් කරනවා. සාධාරණ සාධාරණ කන්තියේදී කරබන හිටියයි කියන්නේ. මොකද මං හිතන්නේ බුද්ධ ධර්මයේ කිසිම තැනක ඒ වගේ තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස විරතිචෛසිකේ රැක්කයි කියලා දඬුවම් දීපු තැන. හැබැයි සීති දෙකක් තියෙනවා. ඒ මොකද උන්වහන්සේ සඳහන් කරනවා මේ වගේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලාත් එක්ක ඉන්නකොට කතා නොකර ඉඳිමි කියලා ප්‍රතිපත්තියක් ගන්න එපා ඒක විරුද්ධයි කියලා. ඒක ගොළුන්ගේ මුග්ධයන්ගේ වැඩක්. ඒ නිසා අපි වස්වසල සමාප්ත වුණාට පස්සේ අපි එකිනෙකාට පැවැලීමක් කරනවා. දික්කේනවා සුතේනවා පරිසංකායවා වදන්තුමන් ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිසම්. අනේ ආයසුතුන් වහන්සේලා ඔබ වහන්සේලාත් එක්කම එකට මාස තුනක් දැන් වෙයි වසාරගත. අතකලා මගේ වැරද්දක් එහෙම දැක්කනම් දික්ඨේ වශයෙන්, පැකීම් වශයෙන්, සුතේනවා වෙන කෙනකින් ඇහිීම වශයෙන් හෝ පටිසංකායවා සැකකිරීමක් වශයෙන් හෝ කරුණාකර මට කියන්න. මමත් ඒක ඒ තාලෙම දකින්නවනම් මං හදාගන්නවා. අන්න ඒකට ඇටවීමක් කරනවා වගකීමක් බාර දෙනවා Taman ළඟ වැරද්දක් තියාගෙන වැරදි නැති පිරිසේ වැරදි නැති කෙනා වගේ බුම්මගෙන හිරෝ කතා නොකර හිටියොත් උඹට ස්වර්ග මාර්ගයක් ඒ වගේම ධර්ම මාර්ග දෙකම හිටිනවා කියන්නේ. වේලාදි කතා නොකර ඉන්න එක නෙවෙයි දක්ෂකම එතකොට කියනවා සම්පජාන මුසාවාදෝ. දැන දැන මුසාවාදයකට අහු වෙනවා කතා නොකර සිටීම. මේ දෙකේදිම තියෙන්නේ සත්වයා කෙරෙහි ඇති අනුකම්පාවෙන් ਸਰවඥාන්ත මේ නීති දෙකම පනවලා තියෙනවා. ඒ නිසා අපේ වැඩ පිළිවෙලේ කතා නොකර සිටීම නෙවෙයි. පරමාදර්ශය වීමයි. අපි යම් කිසි දෙයක් කතා කරනවා නම් අන්නර ਸਰවඥාන්ත කිව්වා වගේ අපේ රාජකුමාරයාට මේ සාස්ෘණ වහන්සේගේ සත්වයන් කෙරෙහි අනුකම්පාවක් තියෙනවා. ඒ අනුකම්පාවෙන් අපි කරන සෑම කතාවක්ම අදුම ගානේ කරුණාවෙන් දුකටපත් වෙච්ච කෙනේ දුකෙන් ගැලවීමේ අදහස කියන අදහසින් ඉන්නවා. එහෙම නැතුව යම් ආකාරයකින් අර කියන විදිහේ මුසාවකට, කේලම්බසකට, පරස වචනයකට, හිස් වචනයකට අහු වුණොත් ද්වේෂයම. ද්වේෂයිසිකීමයි වැඩ කරන්නේ. නමුත් මේක ඊ타ත්ම වංචනික ස්වරූපයෙන් මහත්මගති පාන. පාල තමන්ම අධිකරණ ඵලයේ පවර ගන්න. ඒලා අනුසුද්ධ කරන්න හදන ගතියකට යනවා. මේක භයානක ලෙඩක්. හැබැයි කවදාකවත් එහෙම යන කෙනාට හරස්කපන් දැන්නත් තරකයි මතක මොකද එතකොට තව තව වචන වැඩි වෙනවා ඒ අතන තේරෙන්න අරින්න ඕනේ මේ වචනේ කියන එක වචනයෙන් හදන්න භාවනා අවදාහරි තේරුම් ගන්න යන තේරෙනකොට අනිත් සම්බන්ධන කරන ඉගල් කලීදි දිවිරන් දෙකයි කලීදි දිවිරන් දෙකයි කලීදි දිවිරන් දෙකයි රාමන් ධර්මයෙන් කියන දේ වශයෙන් ඉන්ද්‍රිය විපස්සනා කරන කෙනෙක් මොකද කියන්නේ මේ ආයුධ එක්තරේ යනවා. මේ ජනරල් සාකච්ඡා කරනවා ජනරල් විපස්සනාය. ක්‍රියාත්මක වෙන වෙලාවට කරා ඒ සමහර මේ චිත්ත වේදි පතනක් සිදු වෙන ඒ පතනේ විදිහ ආයත දක්වනවා කියන්නේ පතනක කොච්චරද අතිබල විපස්සනා කරන්නේ. ඒ වගේම තමයි කතා කරන වචනවල එක්තරක වැරදි කියනවා. ඒ නිසා මේ සෝයි සාහාය ඉවසීම කියන එකට මේ විකසන කරන අවස්ථාවක් තියෙනවා. ඒක අපිට බලයක් අපි පරිහන්තර නිසාවත් නෙවෙයි. ඒක ඉස්තරේ යම් කිසි කෙනෙක් තමයි වැරදක් කරනවා කියන අදලෝ ඉතහාය ආයුර්වේදයක් අපිට. මේ විද්‍යාවේ තමයි වලට බහා කඩලා. මේකට මේ අනුකම්පාවක් වගේ ලක්ෂණ දෙන්නේ එක ඒක ගැන කියනවා නිදීන කරනවා. නිදානයක් වෙනවා. ඒකයි පුද්ගලයා අපේ පරිවර්තන කිසියකට නියම වෙලා බලන්න කතා කරන විට ඒක හරියට නීලා. මේ ධර්ම දෙක හරියට නැහැ නිසා අපේ වැඩි අපට කයි වැඩි දෙන්නා දෙන්නා අපිට තේරුම් ගන්න තියෙනවා ඉඳී. එහෙනම් අපි ඒක හරියට හරියට ගන්න ඕනේ. ඒකට හරියට කරන කතා කරන්නේ නැතුව එහෙනම් ගණන් කරන්නේ නැතුව මේ සිද්ධියක් කරනවා වගේ හොඳ පැත්තකට යනවා. එන මේ විදිහට යනවා දිගින් දිගට දිගින් දිගට ක්ලන්කන් ආදි වශයෙන් ඉන්නකෝ අර කල ආදි වශයෙන් දෙකෙන් නැති වෙන එක පැත්තක් නතර. මොහි වේලේ මේ වගේ හදන මොකද? ඒක විකසනය කරන යනකොට මේ කාර්ය මේ කාර්යයේ භාගය එනකල් වැඩි කියන්න දෙන දෙවියන්ට අදහසක් අඳගන්නවා. ඉතාලමනේ දෙවියෝ දෙනාගේ අනිකන්තාවෙන් දෙවියෝ දෙනාගේ ඉවසීමෙන් අපිට මේ අපිට මේ බය සම්බන්ධ ලැබෙනවා. ඒක නැගදී දෙස්තර දේවල් අරගෙන. දැන් ඒකෙන් දැන් පිළිගන්න කටේ කියලා දෙන්න උත්සාහ කරනවා. ඒක පිළිගන්නේ නැත්නම් කරනවා. අපි ඇතිගේ එනහරියාව සංකල්පකතාවට ඒකට ඒක මේ විදිහට ගාන ගාන කතා කරලා ආයතන වල ප්‍රධානී තමයි මන්දල වැඩ කරන අනිසාරට වැරද්දක් කරන දෙවියනේ දැන් ඉතිරිදී හිතේක සංයෝගී වෙනවා. ඒ දෙය අපි ප්‍රතික්‍රියා කරා විතරයි. ඒ නිසා ඒ සිද්ධාලයේ පිළියම තමයි හොරේ කියලා. ඒ හැදී හිත සිදුවිලා හිත හිත කරලා ඒ වැරද්ද කියලා දීලා ඒ එක්කම මොකක් ආව හොඳ ටිකක් කියනවා. ඒ හරියට කන දෙක දෙකක් වලට යම් ටිකක් ආවම ඉදිරි ස්තන්දට අදිරි ස්තන්දට මඩ මඩ ජයන්තික කියනවා. ඒ හොඳට ටිකක් කියලා ඊ ආයතලාගේ එක මම දකින්නේ මේ ටිකක් හදාගත්තා ඉතර හොඳ. ඒක නම් මෙහෙම මෙහෙම කරන්න පුළුවන් කියලා ආයෙත් හොඳ කියන්න වෙන ගැතිය කියන කරුණකල යැකෙනිය අතුරුයන්ට මහත්යන්ට පරිපාලන කරන දීලා. දැන් වේලාව පස්සේ ඉහිම කරලා අත්කදෙන සම්මිලන වෙන්න පුළුවන් මොනිකේ වචන එන කාලෙක හසුරුවගේ තරමට නායකයා හිත හදාගත්ත කෙනෙක් නෙවෙන්න පුළුවන් හිතීමකින් හදාගත්ත කෙනෙක් වෙන්න පුළුවන් නිසා ඒ බුද්ධලා කාර්යෝත්සව බාහිර දෙන බැඳින විදිහට මේ තේනෙවි මේ ඒ බුද්ධලා දෙන හදාගත්ත විදිකේතනාව සඳහන් කරන්නේ යදිහිත යන ඉගෙනගෙන පරිපාලනය ඉගෙනගෙන හදුවනවා නේ ඒ විදිහේ කරා ඒ සමාජයේ විද්‍යාව කරන්නේ ඒකට දෙන්නේ හිතනවා දෙන්නකට හිත කරා මේක අනිත් හොඳට වර්ධි කරලා දීලා මේ දක්කටයි පරිපාලන ප්‍රේමය ලබන්න පුළුවන්. මේක වර්ධි දක්කන දා පුළුවන්. ඒකත් අපි දැන් ආවරණය කරනවා. අපිට ඒක තමයි පසුතැවෙන්නේ. ඒ කාලේ දුක වේදනා සඳහා තියෙන සමාජපත්තා සංවේද උදේට ආල කරන අපේ කාලේක ගුරුවරයා ගල්දි දෙන්න දෙන්න දෙන්න දෙන්න දෙන්න තමයි පිළිබඳව මාතෘකාවට පස්සේ කතා කරනවා. සිත්ය මුලින්ම දිගට ගොඩාක් කරන්නේ කොහොමද කොහොමද වචන මුතු කියන එක අදිනකට තේරෙනවා මේ පරම්පරාවේ මෙහෙම තමයි දිගට ඒ කොහොමද මේ නැත්තම් යම් යම් අධිකාරකම් කියනද අපි ඒකම කරාගෙන යන්නේ දිගටම තියෙන මේ විදිහට ඒකම කරාගෙන යනවා කියන එක ඊවාන් කරන්ටේ වගේ අර සාමාන්‍යයෙන් වචන කතා මොන කතා නොකර සිටින. දෙවිකයි සිටින. මේක සාධාරණක තියෙනවා බුදු දේශනාව සඳහන් වෙන බ්‍රහ්මචර්යය කියන්නේ යම් කිසි කෙනෙක් මේ විදිහේ මෙරි වචන, ඒලා වචන, අර්ථ වචන, දුක්ඛතර කියන මේ හතර පිළිබඳව. ඔක්කොම දේවල්. අනුකම්පාවෙන් මෛත්‍රිය. අනිත්‍යත් සංගමයකට ගෙනල්ලා තියෙනවා. ඒක දැක්කම තමයි එහෙම නේද ගන්න දෙකේ ඒ කිසිලාට කිසි කෙනෙක් මොනක් කතාවක් කරන්නේ. ඒක තමයි බුද්ධ ධර්මයේ තියෙන මාර්ගය. ඒක ප්‍රශ්න බලන්නේ. බුදුරජාණන්ගේ වැඩ ඉන්නට පාස්සයි කවදාකවත් ඒක තමයි. ඊගාවට තමයි මොකද යලි කෙලියේ පටන් තමන් ඒක ඉඳලා ඊගාවේ භාවනක රාශිය මේ අදිනිස්කමයේ කියන උදා කරපු තනියම කියලා තමයි මේ මේක තමයි. ආනන්ද ස්වාමීන් වහන්සේ වාක්‍ය වංශික බුදුරජාණන්ගේ වාක්‍ය වංශික මේ සම්මාන තේරගන්න කම කරනවාගේ ආශ්‍රවයිකයි එන්න දෙවිදෙනාද කියන කෙනෙක්ට පස්සේ මරණය කියන කාරණේ පස්සේ මේ ගිහිලා ඔන්න කෙනෙක්ට කතා කරගෙන ආයිතිනේ මේ බරුවක් වෙනවා කියන කනස්නාය පරිවර්තනය කරන මේ තාක් කාලෙක තිබෙනවා ඒ වගේම කටයුතු උත්සාහ කරලා බලන මේ සම්මාන අවසන් වෙනකන් වෙනවා අද පටන්කට දක්වනවා මේක තමයි අයිති. ඉරායි ළඟදී එහෙනම් ඉතින් දෙන්නට ඉඳාලක් වෙනවා. යම් කිසි කෙනෙක් ජීවිතේ උපදෙවිදේ තමයි ඔලමත් ආරම්භ නිසා මුද්ද බාහිර නැදිය කාරණා ජීවිතේ විනාශයක් කරනවා මේ වේලාවට. ඉතින් ආයෙලකට හිතනවා වාගේ අනිදාන යම් දෙයක් උඩ දාලා අපි අපේ මෙහෙතන අනිකම් කරනවා අපි අපි බලකට ඉන්න මෙච්චර අපට උපදෙස් ලැබේවා. ඊළඟ වෙනකොට සමාධි වෙනකොට ප්‍රඥාව යනකොට ඕනම කරලක් වැඩෙන්නේ නෑ. මට මෙතෙන් දෙන්න ඕන නිසා කවුරක්වත් මම මේක දෙන්න ලබා ගන්න ඕනද? ඒක මට බාධායි කියලා ගත්තොත් ඒකට අපි අර කියන හදෙන්න ඕන ගැතිය මෙලොව ගැතිය නේද ගැතිය නැති යන්නේ. ඒක හරියට විභාග කාර්යයක් අද විදිහ ප්‍රශ්න බාගේ පණවලක් ආවා. මරණයන්නේ කාර්යයක් ආවා. ඒ අපේ අසාය ගණන් කරලා කියන යන්නේ කනක. අපේ පිළිසකට වටහිනේ නැති දේවල් පිළිබඳව ප්‍රශ්න තියෙනවා කියලා විදින කලාවක් කරන්න බෑ යහන තිබ්බ කලවන්නේ හැමලක් සිද්ධ සමාජ දෙන්නේ කියයි. එහෙම තමයි මේ පද්ධති කියන්නේ. ඒ විවස්ථාගත මතලා නැහැ. ඒ විලායක වැඩ කරන කෙනා නීති අපිට වැඩ කරගන්න ආරගෙන වැඩ කරනවා කියලා චෝදන වෙන කියන එක ඒක සමාජයේද අනින්න සඳහන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙකුට කියනවා නම් අපේ මේ ආස්වාද සංයෝගයේ වැඩිකාරියක් බලන්න ලහන කරනවා. ඒ ලකුණු දෙකක් නෝ එන්න මෙහෙම වෙනවා කියලා කටයුතු කරනකොට තමයි මේ තමයි යාසා කියන එක ඒ විරුද්ධ ගායකකට යන්න පුළුවන් ප්‍රතික්‍රම. ඒක නිරෝලා ඒ කියන දෙයක් තමයි සංයක්කනේ දකලා ගන්න අධිකාරිය දකලා යන්නේ දුකෙනෙක් පිළිගන්න ඕනේ. හොඳයි. ඒ පිළිගන්න ගැලපෙන්නේ නැති මම මට ගැලපෙන කන්න ගැලපෙන කියලා තමයි ප්‍රකාශ කරන්නේ. මම මේක පිළිගන්න මම ආයෙත් ගන්න දෙයක් නෑ. මත් මේ මම මෙහෙම දෙයක් නෙමෙයි බලා ගන්නවා කියන අදහසක් ආවම සම්පූර්ණ සඳහන් කරනවා. ඒක විතර මේ සාසන අලුත් කරන බබලවන ආසනක විතර වෙන දෙයක් ඒක අත්දැකීම. ආයතන වල විතර වශයෙන් දෙයක් ඒක අත්දැකීම. ඒ සාහනෙ කියන්නේ මොකද? ඒ බුදුදානයන් පිළිගැනීම පාන කරලා තියෙන කලබල වැඩ නිසා යම් යම් කාරණා පහකේ හේතුවලයි. ඉතින් කියලා කරගෙන හතර අතර දෙනාට බල කරගෙන ඉන්නේ. ඒ පැත්තකට බලන්නේ කච්චිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක ආකාරයට තියෙනවා. ධානය ගන්න තමයි පරිවර්ත ගන්නනේ ඊට කරන්නේ. ඊට ඊට කරන්නේ. මෙන්න මේ මේ වගේ කරා. ආයෙත් ගන්න ප්‍රතික්‍රියා දෙන්නේ මේ දේ මම කරේ මෙන්න මේක නිසා. මේක මම දකින්න වලක් එදක් නෑ අදක් නෑ නමුත් මේ පිළිකමක කියන එක. මම ඒ ගෞරවයෙන් මම දෙන්නේ තමයි. ඒකයි දෙන්නේ. අදින් කාරණා නේද? ඒක මම කෙරේ මෙන්න මේ පාඩම. මෙන්න මේක නිසා. ඒ වෙලාවට ඒක වරද්දක් නෙවෙයි. නමුත් මේ පිළිකම සංකීර්ණ කරගෙන තියෙනවා නම් වරකට කියලා ඒ ඉත සබහාගාරයේ තියාගෙන සබහාගාරයේ ඉඳපත් කරනවා ආයෙත් වෙනද ඒක හරිය පහතම වෙන විදිහට හරිය දැක්කේ ආයෙත් වෙනද ඒක ඒක නරංගන විදිහට ඉදිරියට ඔපිනන්ට බුකිනන්ට මුකිනන්ට ආදිවාසී ඒ මන්දිරයේ පහළට මුද්‍රණ අධිකපත් කරන සබහාගාරයේ කරන ඒ විදිහට බහිදාන් ආදායකත්වයේ දෙවැනි දේ සත්‍ය වචනයෙන් කියනවා මම වාසංශන කතාවට සම්බලතුගේ රායලේ වාගේ තියෙන විගතනෙක තියෙනවා. මේවා ලක්ෂණ දෙකක් තියෙන කාරණා හතරක් තිබුණා කියලා රායලේ යම් කිසි කෙනෙකුට අභාවයේ දෙරියක් යන්න පුළුවන් නම් ඒකවදී අපරාධයක් ඒකවදී විහාරයක් කරන්න පුළුවන් අවස්ථාවක් ආයෙත්. ඒ විදිහට කරන දෙයක් අපරාධයක්. ඒවා දියුණු වෙන්න අපිට වැඩි වෙනවා. අපි දෙවියන් කඩියෙන් පස්සේ කරන එක තමයි භාවනක කියන්නේ ඒක පිළිස්සහයක් භාවනකයි කොමනකට යවද තියාගෙන වැඩ දෙන්නේ කතා කරගෙන කටයුතු කරද්දී ඒක බොරුවෙන් අහන්න හදනවල ඒ පුද්ගලයා මහාන කෙනෙක් කියන ඒ පුද්ගලයා භාවනා කරන කෙනෙක් කියන එයාට ඒකේ අනක් ඒ භාවනක තේරෙනවා මේ වචනේ සම්බන්ධයේ තියෙන වැඩවලදී ඉඳන වැඩේ තමයි. දෙවියෙක් වගේ හිතනවා. පරිසරයක් කියන්නේ නැතුව ඒක අමාරුම වැඩේ කරන්නේ. උපකරණාලිකා හෝ නැත්නම් මොනවාට අපි සාවරි කතා කරනවා. අන්තිම මොහොතේ අපි සයි විදිහට සයි චේතනාවක බරවාන ඉතිරි. ඉතින් අපි ඉතිරිලා කටයුතු කරන්න ඕනේ. අනේ අපි නිසා අනිත්‍යත්වන්ට මේ ටිකක් විකාර බහුල නැදේවා. සයි කොන්තර වැඩි නෙවෙයිවා. අපි හැම ප්‍රශ්නයක් ආපු ගමන්නේ තමයි වගකීම් විදිහට දක්ෂිණිකා කටයුතු කරලා ආයතන වල පිළිදෙල යටහත් සාර්ථක බාර ගැනීම පිටකයි වෙන භාගය දෙකක්. එතකොට අපිට තේරෙනවා ඉන්ටෙලිජන්ස් කියන්නේ මේ නිරතිසයිති විදිහ කියන්නේ ලෝකේ කරා. කතා කරන හොදම තමයි ඒ දෙකේ ගණනාවක්. ඒ සායදාකත් තුනකට වෙන කරනකට. ඒකට කිසිම දායකාලික ඒකයි ඊගාව කන අරහන